නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මේ මිදිරි පාන්දර අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව අපට කල්යාණ මිත්‍ර ඇසුරක් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිවනින්ම සැනසෙත්වා කියන මේ මෛත්‍රී වාක්‍ය තුලින් අපට කොහොමද කල්යාණ මිසුමිතුරු ඇසුරක් ලැබෙන්නේ අපගේ සිත සත්පුරුෂ සේවනයකටපත් වෙන්නේ කොහොමද පිළිබඳව අපි දැන ගැනීම අවශ්‍යයි. හේතුව මේ මෛත්‍රී භාවනාව කරනකොටගෙන අපගේ විමුක්තිය අපි සකසා ගන්නට නම් මෛත්‍රී භාවනාව කරනකොටගෙන සංසාර භව ඉපදීම නවත්වන්නට නම් මේ මෛත්‍රී භාවනාව තුළ අන්තර්ගත වෙච්ච සෑම කාරණාවක් පිළිබඳවම මේ භාවනා යෝගියා අවබෝධය ලැබිය යුතුයි. අපි දන්නවා මෛත්‍රී භාවනාව භාග්‍යවතුන් වහන්සේ ගොඩාක් විශේෂයෙන් දේශනා කරපු සූත්‍රයක්. තථාගතයන් වහන්සේ මේ මෛත්‍රිය පිළිබඳව নানা ප්‍රකාර විදියට විශේෂ සූත්‍ර වලින් දේශනා කරලා තියෙනවා. අද මේ සම්බුද්ධ ශාසනය තුළ සෑම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක්ම මේ සම්බුද්ධ ශාසනයේ දායකයෙක්ම සජ්ජායනා කරන එක සූත්‍රයක් තමයි මෛත්‍රී සූත්‍රය. මේ මෛත්‍රී සූත්‍රය සජ්ජායනා නොකරපු කෙනෙක් නෑ. මේකට අපි කියනවා කරණීය මෙත්ත සූත්‍රය. මෙත්ත කියලා කියන්නේ මෛත්‍රිය. එනම් මේ කරණීය මෙත්ත සූත්‍රය මේ ලෝකේ සෑම කෙනාම සජ්ජායනා කරන මේ මෛත්‍රිය කියන මේ ಗುಣධර්මයට මේ භාවනාවට මුළු ලෝකෙම අය පුරුදු වෙලා පුහුණු වෙලා කැමැති වෙලා නිරත වෙලා අද ජීවත් වෙනවා. හැබැයි මේ මෛත්‍රී භාවනාව තුළින් ඵල ලැබුවෝ අතලොස්සය. මක්නිසාද මේ මෛත්‍රී භාවනාව තුළ තියෙන යථාර්ථය ඒකේ තියෙන විදර්ශනාව විද්‍යාත්මක භාවය මෙවැනි කරුණු පිළිබඳ තමා අට තියෙන අවබෝධයේ අඩුකම නිසා ඒ භාවනාව තුළින් පලනෙලීමේ අවස්ථාව වාසනාව අවම කරගන්නවා අහිමි කරගන්නවා මේ ප්‍රශ්න ගැටළු රාශියකට විසඳුම් වශයෙන් තමයි අපි මේ දවස්වල මේ මෛත්‍රිය කියන තථාගත පාරමිතාව වචනය අපි සාකච්ඡාවට භාජනය කළේ. එනම් මේ ලෝකේ කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ කවුද? එයාගෙන් වෙන සේවාව මොකද්ද කියන එක ඉස්සෙල්ලාම අපි දැනගන්නට අවශ්‍යයි. කල්යාණ කියලා කියන්නෙම එයාගෙන් යහපත වෙනවා කියන එක. සුන්දර දේවල් වෙනවායි කියන එක ලස්සන දේවල් වෙනවායි කියන එක අපි දන්නවා ජනපදයේ හිටිය පංච කල්යාණි කියලා එහෙනම් එයාගේ ආකාර පාක ලස්සන භාවය තමයි මේ කියන්නේ එහෙනම් අපේ ආයතන අයක ලස්සන භාවය තමයි මේ කල්යාණ කියලා කියන්නේ ඒ කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ යා ආයතන අයේ ලස්සන භාවයකින් යුක්තව යම්කිසි කෙනෙක් එක්ක කටයුතු කරන පුද්ගලයා. දැන් අපි කවදාරි කියනවද ආයතන වල දෝෂ තියෙන අසත්පුරුෂයෙකුට අපි කියනවද කල්යාණ මිත්‍රයෙක් කියලා. එහෙම කියන්නේ එනම් මේ කල්යාණ මිත්‍රයා කියන කෙනාට දේහ ලක්ෂණයක් අපි බලාපොරොත්තු වෙනවද? ඒත් නෑ. එයාගේ උස මාත වයස ප්‍රශ්නයක්ද නැහැ. එනම් පෝටලේ මානායක හාමුදුරුවන්ගේ කල්යාණ මිත්‍රයා අත්තවරුදු පුංචි රාතන් වහන්සේ. උන්වහන්සේට ඒ රාතන් වහන්සේ උස්සාගෙන ඉනේ තියාගෙන යන්න පුළුවන්. එහෙනම් ඒ වගේ පුංචි රාතන් වහන්සේ නමක් තමයි ඒ කාලේ ඒ ිටපු මානායක හාමුදුරුවන්ගේ කල්යාණ මිත්‍රයෙකුනේ හේතුව පෝටලේ මානායක හාමුදුරුවන්ට රාත් වෙන්නට කමටන් දීලා ඒ ධර්මයට අවවාද අනුශාසනා දීලා සසර දුකෙන් එතර කළේ ඒ කල්යාණ මිත්‍ර පුංචි රාතන් වහන්සේ. එනම් මේ කල්යාණ මිත්‍රයා කියන මේ වචනය ඉමි කරගන්න පුළුවන් වෙන්නේ මේ ආයතන වල දෝෂ නැත්තම් දෝෂ අඩු නම් දෝෂ නිරෝධ කරලා නම් අන්න ඒ වගේ උත්මයෝ තමයි මේ ලෝකේ කල්යාණ මිත්‍රයෝ කියන නමට සුදුසුකම් ලබන්නේ. එහෙනම් කල්යාණ මිත්‍රයා මොනවද අපට කරන සේවාව කියලා බලනකොට ඇස කන දිව නාසය සමසිතේ අඩුව අදන්න උදව් කරනවා. අපි දන්නවා මේ බුද්ධ ශාසනයේ කල්යාණ මිත්‍රයෝ කියලා අපේ নানা ප්‍රකාර විදියට අර්ථකථනය කරලා තියෙනවා. විවිධාකාර පුද්ගලයෝ තනන් වහන්සේලා මේ පිළිබඳව ඒ ගෞරවය උසලනවා. එනම් මේ කල්යාණ මිත්‍ර කියන ඒ නමට ඉමිකම් කියන ඒ ස්ථානයේ ඉන්න සෑම දෙනාම මේ ලෝකෙට කරලා තියෙන්නේ මොනවද කියලා බලනකොට තවත් කෙනෙකුගේ නිවීම පිණිස විමුක්තිය පිණිස කැප වෙලා තියෙනවා තමන්ගේ ජීවිත කාලෙම පූජා කරලා දෙනවා එහෙනම් තවත් කෙනෙකුගේ විමුක්තිය සකසන කෙනා නේද කල්යාණ මිත්‍ර එහෙනම් මේ ගුණය තිබිය යුතුයි තවත් කෙනෙකු විමුක්තියටපත් කරන ගුණය තියෙනවා නම් එයාට කියන අපි කල්යාණ මිත්‍රයෙක් කියලා. තවත් මිත්‍රයෙක් ඉන්නවා මේ ලෝකයේ වෙනුවෙන් අනුන්ගේ යාපත වෙනුවෙන් Taman ගැන වචනයක්වත් කල්පනා කරන්නේ අනාගතය ගැන Tamanට උදව් දෙන්න සායට මිනිස්සු පිළිබඳව මොකවත් කල්පනා කරන්නේ ජීවිත කාලෙම පරාර්ථකාමීත්වයෙන් අනු වෙනුවෙන් ජීවිතය කැප කරනවා පූජා කරනවා මෙයක් කල්යාණ මිත්‍රයෙක් තවත් මිත්‍රයෙක් ඉන්නවා අනුන්ට යාපත කරන අනු වෙනුවෙන් ජීවිතේ පූජා කරන විතරක් නෙමෙයි පැය 24 පුරාම අනිත් අයගේ ආයතන වල අඩුව අදන්න යාමග පෙන්නන කෙනෙක් ඉන්නවා. එයත් කල්යාණ මිත්‍රයෙක්. එහෙනම් කල්යාණ මිත්‍රයෙක් අඳුනගන්න ඉස්සෙල්ලාම අපි මේ කාරණා දැනගන්න ඕනේ. පස්පව වලට උපදෙස් දෙනවා නම් පස්පව වලට උදව් කරනවා නම් අසත්පුරුෂ වැඩවලට අපි යොමු කරනවා නම් එයා කල්යාණ මිත්‍රයෙක් නෙමෙයි පාප මිත්‍ර සේවනයක්. එයා මේ ලෝකයේ පාප මිත්‍රේ කියන නාමලයිස්තුවේ තමයි එයා ඉන්නේ. සමාජයට අයාපත කරනවා නම් Tamanටත් අයාපත කරනවා නම් සෑම මොහොතෙම අයාපත කරන්නම කල්පනා කරනවා නම් එයත් පාප මිත්‍ර සේවනයේ. අයාපත කරන්න උපදෙස් දෙනවා නම් අයාපත කරන්න මිනිස්සු යොමු කරනවා නම් අයාපත වෙනුවෙන්ම හැම දෙයක්ම සංවිධානය කරනවා නම් එයත් පාප මිත්‍රයෙක්. එහෙනම් මේ ලෝකේ පාප මිත්‍රයා කවුද? කල්යාණ මිත්‍රයා කවුද කියන එක අපි දැනගත්තා. සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා කියන මේ මෛත්‍රී වාක්‍ය තුලින් මේ වාක්‍ය කරන කොටගෙන කොහොමද කල්යාණ මිතුරු ඇසුරක් අපට ලැබෙන්නේ කියලා බලනකොට මේ වාක්‍ය තරම් අපට යහපත කරන අපිය යාමග යොමු කරවන අපට උපදෙස් දෙන මේ ලෝකයේ මිතුරෙක් නැති තරම් අපි මේ ලෝකයේ සෑම කෙනාම සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා නම් සුවපත් වේවා සුවපත් වේවා කියලා ජීවිත කාලෙම කියනවනම් ඒ වචනය තුල අපි ලාභ සත්කාර බලාපොරොත්තු වෙන්නේ නැත්නම් අපි මේ ලෝකයේ මොකවත් බලාපොරොත්තු වෙන්නේ නැතුව සෑම කෙනාගේම යාපත පමණක් බලාපොරොත්තු වෙනවා නම් දැන් මේ ගුණය, කල්යාණ මිතුරෙකුගේ ගුණය මේ මෛත්‍රී වාක්‍ය තුල අන්තර්ගතයි. නිදුක් වේවා නිදුක් වේවා කියලා අපේ ජීවිත කාලෙම සජ්ජායනා කරනවා නම් සෑම සත්‍යයෙම නිදුක්භාවය ප්‍රාර්ථනා කරනවා නම් හැම කෙනාගේම නිදුක්භාවය පතාගෙන කටයුතු කරනවා නම් අපි මේ ලෝකේ සෑම අවස්ථාවකම කල්යාණ මිත්‍ර ගුණයක් එක්ක කටයුතු කරන බව මතක තබා ගන්න ඕනේ එහෙනම් කල්යාණ මිත්‍රයා සෑම කෙනාගේම විමුක්තිය පිණිස යහපත පිණිස මාන්සි වෙනවා. එහෙනම් නිදුක්භාවය අපි මේ ලෝකෙට පතනවා කියලා කියන්නේ නිදුක්භාවය පිළිබඳව මාන්සි වෙනවා කියලා කියන්නේ කාලය ශ්‍රමය කැප කරනවායි කියලා කියන්නේ අපි කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරමින් පවතිනවා. ඒ වගේම තමයි නිරෝගී වේවා කියලා කියනකොට කිසිම කෙනෙකුගේ කය රෝගාතුර කරන්නේ නැතුව මනස රෝගාතුර කරන්නේ නැතුව සිතත් කයත් නිතරම නිරෝගී කරන්න ප්‍රාර්ථනා කරනවා නම් ඒ පිළිබඳ අවවාද අනුශාසනා දෙනවා නම් නිරෝගී භාවය නිතර නිතර සජ්ජායනා කරනවා නම් ලෝකෙටම ඒ ගුණය පූජා කරනවා නම් එයා තරම් මේ ලෝකේ කල්යාණ මිත්‍රයෙක් ඉන්නවද? අනු වෙනුවෙන් කැප වෙන යාපත කරන මුළු ජීවිත කාලෙම කැප කරන ගුණය මේ මෛත්‍රී වාක්‍ය තුල අන්තර්ගතයි. එනම් මේ කල්යාණ මිත්‍ර ඇසුර කියන එක අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ අපගේ ජීවිත කාලය පුරාම මෛත්‍රිය තුලින් මේ සේවනය කරලා තියෙන බව මෛත්‍රී භාවනාව අපගේ ජීවිතයත් එක්ක කොච්චර දුරට සම්බන්ධ වෙලාද කියලා කියනකොට ක්‍රමක්‍රමයෙන් අපි යහපත් කෙනෙක් බවට පත් වෙනවා මෛත්‍රී භාවනාව මාස තුනක් විතර වඩපු කෙනෙක් එක්ක කතා කරනකොට අපට තේරෙනවා එයාගේ වචන හරි ප්‍රියමනාපයි හැම අවස්ථාවක් තුළම එයා යහපත පමණක් කතා කරනවා. කිසිම අසත්පුරුෂයෙකුට දොස් කියන්නේ අයහපත කියන්නේ නිନ୍ଦා අපාස කරන්නේ සෑම අසත්පුරුෂ ක්‍රියාවක් තුළින්ම එයා යහපත දකිනවා යහපත වර්ණනා කරනවා ප්‍රශංසා කරනවා ඒ කියන්නේ එයාගේ ਸਰවාංගෙම කල්යාණ මිත්‍රයෙක් වෙලා මේ වචන ශ්‍රවණය කරන මිනිස්සු කල්පනා කරනවා බලන්න එයාගේ සිතවිලි කොච්චර ලස්සනද කියලා. එයාගේ කටින් එන වචන කොච්චර ප්‍රියද කියලා මේ ලෝකයේ කිසිම කෙනෙකුට දුක් දෙන්නේ නැතුව කතා කරන්න යා පුරුදු කරලා. එයා මේක පුරුදු කරලා මේක ප්‍රත්‍යක්ෂ කරලා එයාගේ කායික චර්යාවෙන් මේ ලෝකයේ කිසිම කෙනෙකුට දුකක්, ඉන්සාවක්, පීඩාවක් එන්නේ නැහැ. එනම් මේ මෛත්‍රී භාවනාව කරනකොට අපේ චරිතය වෙනස් වෙනවා අපිට ආශ්‍රයක් තියෙන්න ඕනේ. අපි දන්නවා හොඳ මිනිස්සු ආශ්‍රය කළාම අපි හොඳ වෙනවා. නරක මිනිස්සු ආශ්‍රය කළාම අපගේ චරිතය එන්න එන්න නරක වෙනවා. එනම් අපගේ චරිතය ක්‍රමානුකූලව යහපත් වෙනවා නම් සිතකය වචනය තුන්දොර ලෝකෝත්තර වෙනවා නම් ඒ කියන්නේ අපි කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කළා කියන එකට සාක්ෂියක් දැන් අපේ සිතකය වචනය තුලින් අපි ඉදිරිපත් කරලා එහෙනම් අපගේ ජීවිත කාලය පුරාම අපි ජීවත් වෙන සෑම මොහොතක් පාසාම අපි මේ මෛත්‍රී භාවනාව වඩනවා නම් සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ සත්‍යයනා කරනවා නම් ඒ කියන්නේ ඒ මෛත්‍රී වාක්‍ය තුලින් අපි කල්යාණ මිත්‍ර ආශ්‍රය කරමින් පවතිනවා යහපත ආශ්‍රය කරන්න කරන්න අපේ චරිතය යහපත් වෙනවා නේද? හොඳ දේවල් සජ්ජායනා කරන්න කරන්න අපේ චරිතය හොඳ බවටපත් වෙනවා නේද? එහෙනම් මේ කාරණාව පිළිබඳව අපි ගොඩාක් දැනුවත් වෙලා කටයුතු කරන්න අවශ්‍යයි. දැන් අපට ප්‍රශ්නයක් තියෙනවා අපි මේ මෛත්‍රී භාවනාව වඩනකොට මේක කල්යාණ මිත්‍ර ඇසුරක් වෙන්නේ කොහමද? ඒ ඇසුර අපගේ ජීවිතය වෙනස් බවට පත් කරන්නේ කොහමදයි කියලා ඇහුවාම අපට තේරෙනවා මේක ඉබේ වෙනවා නම් වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. යම්කිසි කෙනෙක් යම්කිසි ස්ථානයකට ආවනම් ඒ ආපු ක්‍රමයක් තියෙන්න ඕනේ. එහෙනම් මේ ක්‍රමේ මොකද්ද කියලා බලනකොට අපි දන්නවා අපගේ සිතේ අපගේ ආයතන පහේ ඕනතරම් අඩුපාඩු මේ ලෝකේ එකතු කරගෙන ආවා අන්තර්ගත කරලා ගබඩා කරලා තබාගෙන ඉන්නවා එහෙනම් අපේ ජීවිතය තුළ අපි මේ මෛත්‍රී භාවනාව පුරුදු කරන්න පටන් අරගෙන නැවත නැවත පුරුදු කරනකොට මේ වාක්‍ය අපගේ සිත තුළ සජ්ජායනා වෙනකොට දැන් අපේ සිතේ මේකත් තැම්පත් වෙනවා නේද? එහෙනම් අපි හොඳ දේවල් දාන්න දාන්න හොඳ දේවල් පිරෙනකොට කාලයක් යනකොට හොඳ තැනක් වෙනවා ඒක. ගෙයක් අදලා ගේ ඇතුලේ ඔක්කොම සත්වයින් සහ බඩු මුට්ටු මිනිසුන්ට ඉන්සා පීඩා කරන බඩු මුට්ටු තිබ්බාම ඉන්සාකාරී බන්ධනාගාර ගයක් වෙනවා ඒක. ඒ බඩු මුට්ටු ටික ක්‍රමක්‍රමයෙන් අයින් කරලා එහෙම නැත්තම් හොඳ බඩු මුට්ටු අරවට වඩා පිරුවාම ඒ පිරිච්ච ස්වභාවය තුලින් අපට කියන්න සිද්ධ වෙනවා මේක බොහොම සත්පුරුෂයෙක් වාසය කරන ස්ථානයක්. හේතුව හැමතැනම නිවීමේ බඩු මුට්ටු තියෙනවා. හැම තැනම ධම්ම පද තියෙනවා. තමන්ගේ ජීවිතය අදාගන්න අවවාද අනුශාසනා වලින් යුක්ත වාක්‍ය පවතිනවා. එහෙනම් මේ ගේ අදන්න මේ ගේ යහපත් ස්ථානයක් බවට පත් කරන්න හොඳ දේවල් පුරවනවා වාගේ මේ බබයක් විතර උස පියන මේ ගේ යහපත් කරන්න හොඳ කරන්න හොඳ දේවල් පුරවනකොට හොඳ දේවල් වලින් පිරෙනවා. දැන් අපිට අවබෝධයක් තියෙනවා ඇත්ත නේනම් මගේ විඥාණය මම බාල්දි වලින් පිරෙව්වේ නැහැ. මගේ විඥාණය මම බාහිරව කෙනෙක්ගෙන් ඉල්ලලා අරගෙන ගබඩා කළේ නැහැ. මම මේක චේතනාවලින් පිරෙව්වේ. ආයතන පයේ කම්ම භුක්ති විඳලා ඒ කර්මවලට මුලා වෙලා නොමග ගින් අතරමං වෙලා මම මේක පුරවගත්තා. එනම් පංචකාමයන් පිනවීම නිසා මේක පිරෙව්වා නම් මේක නිරෝධ වෙන්න ඕනේ පංචකාමයන් නොපිරීම නිසා. දැන් බලන්න බඩගින්න නැතිකලේ කුමකින්ද ආහාරයකින්. එනම් බඩගීම ඇති කරන්නේ කොහමද? විකාලයෙන් එහෙනම් බඩගින්නේ කෑම නොකා හිටියාම බඩගින්න කෑම කෑවාම බඩගින්න නිවීම එහෙනම් මේ ආහාරය ගත්තාම නිවෙනවා ආහාරය නොගත්තාම ඇවිලෙනවා මේක තමයි මේ බඹයක් විතර උස තියෙන කයේ ආහාර සමීකරණය එහෙනම් මේ සමීකරණයමයි මේ බබයක් විතර උස මේ කයටත් තියෙන්නේ. මේ කයෙත් සිත කය වචනය කියන තුන්දොර කරන කොටගෙන මේ ආයතන අයෙම ප්‍රසාදයන් වශයෙන් අපි මේ පංචකාමයන් පිනවන්ට දීලා අසත්පුරුෂ වැඩවල නිරත වෙලා අපේ নানা ප්‍රකාර කරුණු කාරණා මේ විඥානයේ පුරවගත්තා ගබඩා කරගත්තා එහෙනම් නැවත පුරුදු කිරීමකින් තමයි මේ කයින් කරන්න ඕනේ. නැවත සිතීමකින්, කල්පනා කිරීමකින්, නැවත විඳීමකින් තමයි මේක අයින් කරන්න ඕනේ. හේතුව මේ විඥාණයට මේ ප්‍රසාදයන් වලට එකතු වෙන්නේ විඳීම කරනකොටගෙන නම් නැවත එකතු වෙනවා නම් ඒකත් විඳීම කරනකොටගෙන වෙන ක්‍රමයක් නැහැ. ඉස්සෙල්ලාම අපි පංචකාම ධර්මයන් විඳීම කරනකොටගෙන මේකේ අසත්පුරුෂ ගුණාංග පිරෙවුවා. දැන් පංචකාම නිරෝධ ගාමිනී ධර්මතාවයන් පංච නිරෝධ ධර්මතාවයන් පුරුදු කරලා සත්පුරුෂ ගුණාංග වලින් නැවත පුරවන්නට අවශ්‍යයි. එහෙනම් යාපත කළා අයාපත අතුරුදාම් වුණා. අයාපත කළා යාපත අතුරුදාම් වුණා. ඔච්චරයි. මේ ක්‍රමවේදය තුලින් අයාපත කෙරුවොත් පාප මිත්‍ර සේවනය යහපත කරොත් කල්යාණ මිත්‍ර සේවනය එහෙනම් අපගේ අසකන දිවනාසය සමසිත පිළිබඳව දැන් අපට ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ කල්පනා කරන දකින සෑම මොහොතක් ගානේ කොහොමද මේ කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙන්නේ කියලා බලනකොට අපට පෑදිලිව පේන අවස්ථාවක් තමයි අපි මේ ලෝකේ පැය 24ම ඇස්වාගෙන ඉන්න අවස්ථා අඩුයි හේතුව භෞතික ලෝකයේ පැය 24 ඇස්වාගෙන ඉන්න පුළුවන් ඒ ಗುಣධර්ම තියෙන තපස්වරු ඉන්නේ තපෝවනේ. සමාජයක මිනිසුත් එක්ක කාර්ය බහුලතාවයන් එක්ක අපි ජීවත් වෙනකොට අපට নানা ප්‍රකාර වැඩ රාජකාරී নানা ප්‍රකාර ප්‍රශ්න ගැටලු එනනම් මේ අටලෝ දාමට අපි කම්පණය වෙලා මේ කරුණු කාරණාත් එක්ක ජීවත් වෙනකොට අපට පැය 24ම ඇස් වාරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඇස් වාගෙන මේ භාවනාව කරන කාලය පැයක් දෙකක් වෙන්න පුළුවන්. එහෙනම් දවසට පැය දෙකක් වඩලා පැය 22ක්ම අසත්පුරුෂ වැඩ කරනවා නම් පැවැත්මේ නිරත වෙනවා නම් ඒත් කල්යාණ මිත්‍ර ඇසුරක් අපට ලැබෙන්නේ නැහැ. එහෙනම් මේක ඇස් අරගෙන සතර ඉරියව්වෙන් වඩන්න පුළුවන් භාවනාවක් වෙන්න ඕනේ. නැත්තම් මේ පාරමිතාව පැයකට දෙකකට වඩලා අපට දුක නිවා ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මෛත්‍රී භාවනාව කියලා කියන්නේ එරමිනිය ගොතාගෙන වාඩි වෙලා උජුම් කායම් වෙලා කරන භාවනාවක් තමයි. නමුත් මේක සතර ඉරියව්වකින්වත් වඩන්න පුළුවන් වෙන්න ඕනේ වඩන්න ඕනේ එහෙම වුණොත් විතරයි මේ ආයතන අය බොම ඉක්මනට නිරෝධ වෙලා පිරිසිදු වෙලා සත්පුරුෂ ආයතන බවට පත් වෙන්නේ එහෙනම් අපගේ ආයතන වලින් මේ ඇස අපි විවෘත කරලා මේ නාම රූප දිහා බලනකොට මේ නාම රූප වලින් අපේ වටිනාකම් දකිනකොට ඇලෙන විට ගැටෙන විට අපි දැනගන්න ඕනේ මම මේ ලෝකයේ මෛත්‍රිය පුරුදු කරමේ ඇයි මම දුකට හේතුවක් හදන්නේ ඉපදීමට හේතුවක් හදන්නේ ඇයි මම භවගාමි මානසිකත්වයක් නිර්මාණය කරන්නේ මම මාගේ ඇස් වලින් ඉපදීමට හේතුවක් නොහදමි මාගේ ඇස් දෙකෙන් මම භවයක් නොසාදමි කියන මානසිකත්වයේ මත අපි මේ ලෝකයේ කිසිම දෙයක් ස්පර්ශ නොකර බලන්න පුළුවන් නම් සෑම මොහොතක් ගානේ මේ නාම රූප වල වටිනාකමින් තොරව අපට ගනුදෙනු කරන්න පුළුවන් නම් නිවීම පිණිස පමණක් නාම රූප පාවිච්චි කරනවා නම් එයා මේ ඇස් දෙකෙන් මෛත්‍රී භාවනාව වඩනවා, කල්යාණ මිත්‍ර සේවනය කරනවා. එහෙනම් අපට අපි මෛත්‍රී කරනවා කියලා කියන්නේ කර්ම අදන එක වළක්වනවා කර්ම ඇදෙන එක නවත්තනවා කියන එක තමයි අපට අපි මෛත්‍රී කරනවා කියන්නේ. එහෙම නැතුව අපි අර ගිනි වතුර ඇඟේ වැටුනාම දඟලනවා වාගේ අසත්පුරුෂ වැඩවලින් පාප මිත්‍ර සේවනයෙන් අපි කෙලස් එක්ක මේ ලෝකේ පැටලවිලා දඟලනවා නම් අපිට අපි මෛත්‍රියක් කරලා නැහැ. මේ ලෝකේ තියෙන සැබෑම මෛත්‍රිය තමයි නිවීම. එහෙනම් අපට අපි නිවීමට වැඩ කරන්නේ නැත්නම් අපට අපි අනුකම්පා නැහැ, මෛත්‍රියක් නැහැ. එහෙනම් ඒ පාරමිතාවෙන් වැඩක් නැහැ. ඇස කරන කොටගෙන මේ ලෝකේ කවදාවත් ඉපදීමක් ඇති නොවන විදියට අපි කටයුතු කරන්න ඕනේ. ඇස පිළිබඳව අපි ගොඩාක් ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. ඇසෙන් අපට ඇදෙන ඉපදීමේ වාරගාන අපි නවත්තන්න ඕනේ. එහෙම කරන්න පුළුවන් නම් අපි මෛත්‍රී භාවනාව මේ චක්කුව තුළින් වඩන බව සන්තෝෂ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ කන් වලට ඇයෙන සෑම මොහොතක් තුළම අපි හිතනවා ශබ්දයක් ශ්‍රවණය කරමේ නෑ මෛත්‍රිය ශ්‍රවණය කරමේ කියලා චේතනාව අදන්නට අවශ්‍යයි. අපි හිතනවා මගේ කනට ඇයෙන සෑම වචනයක්ම ශබ්ද පූජාවක් කියලා අද ඉඳලා හිතන්න මෛත්‍රී පූජාවක් මට ඇති වෙනවා කියලා. මේ ලෝකයේ සෑම શબ્දයක්ම අපේ කන් වලට ඇතුල් වෙනකොට ඒ වචන සෑම එක තුලින්ම අපගේ ಗುಣධර්ම පරිස්සම් කරන්න පුළුවන් නම් අඩුපාඩු අදාගෙන ಗುಣධර්ම වඩන්න පුළුවන් නම් සෑම මොහොතක් ගානේ ಗುಣධර්ම පිළිබඳව සීය පවතිනවා නම් මානසිකත්වය වෙනස් වෙන්න නොදී පරිස්සම් වෙනවා නම් මේක නේද අපේ විමුක්තිය අපේ සංසාර නිවීම එනා මේ චර්යාවලට තමයි කියන්නේ කල්යාණ මිත්‍ර සේවනය මෛත්‍රී ශ්‍රවණය එන අපේ කන් දෙකෙන් අපි ශබ්දය නෙමෙයි ශ්‍රවණය කරන්න ඕනේ අපේ නිවීම ශ්‍රවණය කරන්න ඕනේ මෛත්‍රිය ශ්‍රවණය කරන්න ඕනේ නිවීම ශ්‍රවණය කරනවා නම් ඒක තුළින් කල්යාණ මිත්‍රයා ඇසුරු කරන්නට ඕනේ එහෙනම් අපේ කන් වලින් අපි ශ්‍රවණය කරන්නේ කුමක්ද කියලා ඇහුවාම අකමැත්තෙන් උනත් අපට කියන්න සිද්ධ වෙනවා මම පාප මිත්‍රයෝ සේවනය කරමි මේ කන් දෙකෙන් මම අසත්පුරුෂයෝ ශ්‍රවණය කරමි ඇයි මම මේ කන් දෙකට ඇයෙන වචන වලට කැළඹෙනවා වෛර බඳ ගන්නවා පලි ගන්න වෑයම් කරනවා මගේ සිත මන් දුස්සිය කරගන්නවා භවයට වැඩ කරනවා වඩාගෙන තියෙන ಗುಣධර්ම ටික විනාශ කරගන්නවා එහෙනම් මේ කන් දෙකෙන් පාප මිත්‍ර සේවනය කරලා අසත්පුරුෂයෝ සේවනය කරලා එහෙනම් අද ඉඳලා අපේ කන් දෙකෙන් අපි මෛත්‍රිය ශ්‍රවණය කරමු. කල්යාණ මිත්‍රයා ආශ්‍රය කරමු. එහෙනම් අද ඉඳලා අපේ කන් වලට ඇයෙන සෑම ශබ්දයක්ම වචනයක්ම මෛත්‍රියක් බවට පත් කරමු. කල්යාණ මිත්‍ර ඇසුරක් බවට පත් කරමු. සංසාර විමුක්තියට කමඨාණක් බවට පත් කරමු. අපේ කන් දෙක මේ ලෝකයේ පූජනීය වස්තුවක් බවට වාසනාවන්ත ආයතනයක් බවට පත් වෙනවා. එහෙනම් බලන්න මේ කන කල්යාණ මිත්‍ර සේවනයක් බවට පත් කළා. මේ දකින දකින සෑම අවස්ථාවක් තුළින්ම ඉපදීමට හේතු ඇති නොවන විදියටත් සෑම තප්පරයක් ගානේ අපගේ නිවීම පිණිසත් අපි මේ නාම රූප දිහා බලලා ඇස් දෙකෙනොත් කල්යාණ මිත්‍රෙක් අපි සේවනය කළා මෛත්‍රිය තමයි මේ ලෝකේ දැක්කේ එහෙනම් අපේ ඇස් දෙකෙන් මින්මතු කවදාවත් අපට අකටයුතු දෙයක් නොපෙනේවා සෑම නාමයක් රූපයක්ම මෛත්‍රියක් වශයෙන් අපට පෙනේවා මිනිසුන්ගේ අයාපත් සෑම චර්යාවක් තුළින්ම මෛත්‍රිය ඉතිරිලා වැතිරිලා මේ කය පුරාම මෛත්‍රිය පැතිරිලා යන මානසිකත්වෙන් බලන්නට අවස්ථාව අපි තුලින් සැලසේවා. අපි මේ ලෝකයේ යම්කිසි අඩුවක් පාඩුවක් දකිනකොට ඒ අය තාම මේක වටාගෙන නැහැ. මේකේ යථාර්ථය දැකලා නැහැ. ඒ අය තාම විමුක්තියට වැඩ කරන්නේ තාම සිරගත වෙන්න වැඩ කරනවා. එහෙනම් ඒ අයට මා කරුණාව පාළ වෙන්න ඕනේ නේද? අඩුපාඩු තියෙන සෑම සත්වයක්ම විමුක්තියටපත් කරන්න සසර දුකෙන් එතර කරන්න අපි මෛත්‍රිය වඩන්න ඕනේ මිසක් වෛරය වඩනවා නම් ඒ මිනිස්සයා ගයෙන් වැටුනාම සතෙකුගෙන් කරදරයක් වෙනවා වාගේ නේද? ගයෙන් වැටිච්ච මිනිස්සයා උස්සාගෙන ගින් බේත් බඳලා බේත් පෝලා ඒ මිනිස්සට ආහාර පාන කවලා ඒ මිනිස්සයා සුවපත් කරලා එතර කරනවා දුකෙන් බේර ගන්නවා නිදාස් කරනවා ඇරෙන්න ගහින් වැටිච්ච මිනිසයාට තව ගාලා හරියනවද එහෙනම් මේ ලෝකයේ ආයතන අයේ අඩුවකින් එක මිනිසෙක් වැරද්දක නිරත වෙනවා නම් ඒ මිනිසයා ගයෙන් වැටුණ මිනිසෙක් වාගේ එයාව උසලාගෙන එයාට බේත් බඳින්න ඕනේ එයාගේ වචනවල අඩු තියෙනවා කටට බේත් බඳින්න ඕනේ එයාගේ චර්යාවේ අඩු තියෙනවා. ඒ චර්යාවට බේත් බඳින්න ඕනේ මේක ආර්ය වෙදකම, දුකට වෙදකම, ධර්මයෙන් භාවනාවෙන් අර්ථයෙන් අනුශාසනාවෙන් එයාට බෙහෙත් බඳින්න ඕනේ. එයාගේ සිත දුස්්‍ය වෙලා අපිරිසිදු වෙලා ඒක පිරිසිදු කරලා ඕදලා ලෝකෝත්තර ධර්මය කවන්න ඕනේ. එයාගේ ලෝකෝත්තර පිපාසයට පැම්පවන්න ඕනේ අර්ථයෙන් ධර්මයෙන් එහෙනම් මේ සත්කාර කරන්න පුළුවන් නම් බලන්න මෛත්‍රිය කොච්චර ඉක්මනට වැඩෙනවද අපි මේ ලෝකේ කල්යාණ මිත්‍ර ඇසුරමයි කරලා තියෙන්නේ එහෙනම් මේ ආකාරයට අපි කල්පනා කරලා බලනකොට අපගේ ජීවිත කාලය පුරාම අපි කල්යාණ මිත්‍ර ඇසුරක ඉන්න බව අපට පේනවා දැන් අපි කල්පනා කරනවා ආයතන අයතුලින්ම මම මාගේ චක්කුවෙන් නිවීම පමණක් දකිනවනම් සෑම අවස්ථාවක්ම ಗುಣධර්ම වඩන අවස්ථාවක් වශයෙන් දකිනවනම් ඇයෙන සෑම වචනයක්ම නිවීමේ වචනයක් වශයෙන් මන් දකිනවනම් මෛත්‍රිය පමණක් මට පේනවනම් ඇයෙනවනම් ඒ ඇයෙන පේන දේ තුලින් මම නිතර නිතර මෛත්‍රිය පුරුදු කරන්න කමටාන කරගන්නවා නම් මම මේ ලෝකයේ පාප මිත්‍රෙක් සේවනය කළා නෑනේ ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ සංගයා මේ මේ ගුණවලින් යුක්තයි මේ සංගයා අටවෙනි භවයට යන්නේ නෑ මාගේ සංගයා මේ ලෝකයේ සංසාර දුකෙන් එතර වෙනවා විමුක්තියටපත් වෙනවා නිවන පතා යන සංඝයා කියලා උත්තරීතර ගාථාවක් සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියලා ගාථාවකින් ಗುಣ කියන්නේ මේ පුරුදු කරන මේ වත් පිළිවෙත් පිළිබඳ මේ ධම්මචර්යාව පිළිබඳව අපි මේ කාර්යයේ නිරත වෙනවා නම් අර ශ්‍රාවක සංඝ ගාථාවේ ಗುಣධර්ම වලට අපි හිමිකම් කියනවා අද අපගේ ජීවිතවල ಗುಣධර්ම අඩුවෙන්න ප්‍රධාන හේතුව අපි මෛත්‍රිය ආයතන වලින් ශ්‍රවණය කරන්නේ මෛත්‍රිය මේ ආයතන වලින් ස්පර්ශ කරන්නේ අපගේ විමුක්තිය පිණිස ආයතන වලට ලැබෙන සංඥා පාවිච්චි කරන්නේ සංසාර දුකට පාවිච්චි කරනවා පාප මිත්‍ර සේවනයක් බවට පත් කර ගන්නවා එහෙනම් අපේ කට පාවිච්චි කරන්න ඕනේ මෛත්‍රිය පිණිස, කල්යාණ මිත්‍ර ඇසුර පිණිස, කල්යාණ මිත්‍රයෙක් නිතරම ප්‍රියමනාප වචන කතා කරනවා, කමඨාන් කතා කරනවා, ධර්ම සාකච්ඡා කරනවා, කෙනෙකුගේ නිවීමට අවවාද අනුශාසනා කරනවා. එහෙනම් එහෙම කතා කරනවා නම් අපි මේ වචන වලින් මෛත්‍රිය වඩනවා. මොකද්ද මාගේ කය පිරිසුදු කරගෙන පිරිසුදු වචන වලින් තවත් කෙනෙකුට නිවෙන්න අවශ්‍ය කටයුතු කරනවා මෛත්‍රී කියන පාරමිතාව වඩනවා එහෙනම් මේ මෛත්‍රී භාවනාව දැනගෙන මේ සූත්‍රය හොඳට කියවලා තේරුම් අරගෙන මෛත්‍රී වඩන්න අවශ්‍යද කියලා බැලුවාම නෑ මේක අවබෝධයෙන් වඩන්න පුළුවන් එහෙනම් බුදුදහම ගැන දන්නේ නැතුව තථාගතයන් වහන්සේ පිළිබඳව දන්නේ නැතුව යම්කිසි කෙනෙකුට රහත් බෝධියටපත් වෙන්න පුළුවන්ද කියලා බැලුවොත් අපි කියනවා පුළුවන් කියලා. එහෙනම් මේ ප්‍රශ්නයට උත්තරේ බෞද්ධයෝ මේ ලෝකේ හැමතැනම ඉන්නවා බුදුදහම වැළඳගත්තේ නැති වුණාට එයා බෞද්ධයෙක් වෙලා හේතුව එයා මේ කාර්යය කරනවා දේවතාවෙක් ඇවිල්ලා ආනවා භාග්‍යතුන් වහන්සේ සංයුක්ත නිකායේ ආනවා භාග්‍යතුන් වහන්සේ මට කියන්න මම බ්‍රාහ්මණයෙක් දැක්කා කාලයකින් ඕගේ තරණය කරන්නේ නැතුව වෑයම් කරන්නේ නැතුව පීඩන්නේත් නැතුව එයා සංසාර දුකින් එතර වෙලා එයා නිවිලා එහෙම නිදුකාණන් කෙනෙක් මන් දැක්කා. එහෙම වෙන්න පුළුවන්ද කියලා ආනකොට භාග්‍යතුන් වහන්සේ ඒක අනුමත කරනවා. වෑයම් කරන්නෙත් නැතුව පීඩන්නෙත් නැතුව යම්කිසි කෙනෙක් මේ ලෝකේ විමුක්තියටපත් වෙලා ඉන්නවනම් දුක නිවාගෙන ඉන්නවනම් එහෙම වෙන්න පුළුවන් කියලා. එහෙනම් මේ ලෝකේ අපිට නොතේරෙන අපට වටා ගන්න නොහැකි වෙච්ච කමඨාන් ඕනතරම් මේ ලෝකේ තියෙනවා. කමඨාන් මට්ටම් ඉහළට ඉහළට යනකොට අපගේ ප්‍රඥාවට ගෝචර වෙන්නේ නැතුව යනවා. නමුත් ඒ මට්ටම ගෝචර වෙනවා නම් එයාට භාග්‍යතුන් වහන්සේ පිළිබඳ අවබෝධය අවශ්‍ය නැහැ. එයාගේ ආයතන අය පිළිබඳ අවබෝධය එයාට ඇති වෙලා ඒකේ දෝෂ නිර්දෝෂ කරලා කර්ම වලින් එයා නිදාස් වෙලා එයා අන්‍යාගමක ඉඳලාම වැඩකටයුතු ටික නිමා කරගන්නවා මිලින්ද රජතුමාගේ ප්‍රශ්නයට මේ ලෝකයේ ඉපදිච්ච ඒ පුංචි රාතන් වහන්සේ බවට පත් වෙන්න සුදුසුකම් තිබිච්ච විඥාණය අන්‍යාගමක ඉපදුනා එකපාරටම රාත් වෙන්න එයා ඒ අඩුපාඩු පුංචි කාලේ ඉඳලා හදන්නට ඕනේ එහෙනම් එයා ඇදුවේ ඒ අඩුපාඩු අන්‍යාගමක ඉඳලා නේද? මොකවත් දන්නේ නැතිකම ඉඳලා එයා ආයතන අය පිළිබඳ අවබෝධය ඇතුව ආයතන අය එයා වඩන්න පටන් ගත්තා. ඒක තුල තියෙන සියලෝම දෝෂ ටික නිර්දෝෂ කළා. වචනේ ඇයෙනකොට රාත් වුණා හේතුව එයාට අදන්න මොකවත් නැහැ. එයා අදලා සේරම ටික අවබෝධය නැති කාලේ තිබිච්ච අවබෝධයෙන්ම එහෙනම් මේ ලෝකයේ ඕනම කෙනෙකුට මේ ආයතන අය නිසා තමයි දුක ඇති වෙන්නේ ප්‍රශ්න කරදර ගැටලු ඇති වෙන්නේ පැවරෙන තරමක් නඩු පැවරෙන්නේ ආයතන අයේ අඩුව කියලා තේරුම් අරගෙන ඒ අඩු ටික හදන්න ගියොත් එයා මේ ලෝකයේ කොතන හිටියත් නිවීමටපත් වෙනවා. හේතුව නිවීමට බෞද්ධයෙක්ම වෙන්න අවශ්‍ය නැහැ. මේ ලෝකේ ඕනම කෙනෙකුට ආයතන අය අදලා නිවෙන්න පුළුවන්. මේ භාග්‍යතුන් වහන්සේගේ සද්ධර්මය නිවීමේ චතුරාර්ය සත්‍ය ධර්මය ලෝක සත්‍යයටම පොදු වෙන්නේ ඒ නිසායි කවදාරි දවසක මේ දුකට අකමැති වෙන සියලු සත්‍යයෝ නිවීම පිණිස වැඩ කරනවා නම් ඒ වැඩ කරන්නේ මේක තුල ආගමක් දාමක් જાතියක් ભેදයක් මොකවත් නැහැ ඕන සත්වයකට නිවෙන්න ඕන නම් ආයතනයේ අයේ අඩුව හදන්න පුළුවන් එයා දන්නේම නැතුව පන්සිල් සමාදන් වෙනවා සීල සමාධි ප්‍රඥා වඩනවා දාන සීල භාවනා වඩනවා චතුරාර්ය වටා ගන්නවා පටිච්ච සමුප්පාදය වටා ගන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රත්‍යක්ෂ කරනවා. ඇයි ආයතන අයේ අඩු ආදනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය එයා තුලින් ලෙලදෙනවා. බලන්න මේ 84 දාම එයා තුලින් මතුවෙන ඇති. හැම කාරණාවක්ම පොත ගන්න නැතුව එයා ප්‍රත්‍යක්ෂ කරන ඇති ආයතන අය අදනකොට එයා මේ ලෝකේ උත්තම ආර්ය කුලයේ උප්පත්තිය ලැබිච්ච ආර්ය ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් බවට පත් වෙනවා මේක නේද කල්යාණ මිත්‍ර ඇසුර කියන්නේ එහෙනම් මේ මෛත්‍රී භාවනාව තුළින් සුවපත් භාවය නිදුක් භාවය නිරෝගී භාවය පතනකොට මේ සෑම කාරණාවක්ම අපි තුල සිෂ්ඨ වෙනවා සිද්ධ වෙනවා එහෙනම් අපගේ ජීවිතය තුළ අපි මේ කරුණ කාරණා ගැන විමසලා බලනකොට අපිට පැහැදිලිව පේන කාරණාවක් තමයි සෑම මොහොතක් ගානේ තප්පරයක් ගානේ අපි කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරලා මිත්‍රයෝ ආශ්‍රය කරපු බව අපි දන්නේ නැහැ. එහෙනම් අපට චෝදනානුකූල ප්‍රශ්නයක් ඇති වෙනවා. එහෙනම් මං ඒ කාලේ වැරදි වැඩ කළා මම මිනිසුන්ට නිନ୍ଦා ආපාස කළා ඒකත් කල්යාණ මිත්‍ර අසුරක්ද කියලා ඇහුවාම අපි කියනවා එහෙමයි කියලා. හේතුව අපි වැරදි වැඩක් කරලා කල්යාණ මිත්‍ර අසුරක් උනේ කොහමද? අපි අපගේ කර්මය නේද ඉවර කළේ. අපිට යමක් වෙන්න තියෙනවා නම් ඒක කර්මානුරූපීව නේද කළේ කර්මය ඉවර වෙන බව කර්මය ක්‍රියාත්මක වෙන බව කර්මය මා තුළ තාම පවතින බව තේරුම් ගත්තනම් ඒ අවබෝධයේ කල්යාණ මිත්‍ර ඇසුරක්. තමන්ගේ අඩුපාඩු තියෙන සෑම අඩුපාඩුවක්ම තියෙන බව දැනගත්තා නම් ඒ අවබෝධයේ කල්යාණ මිත්‍ර ඇසුරක්. තමන් තුළ පවතින සෑම අසත්පුරුෂ ගුණාංගයක්ම තමන් විසින් පාසුවෙන් සරලව තේරුම් ගන්නවා නම් ඒක ඇතිවෙච්ච හේතු ටික දැනගන්නවා නම් අදන ක්‍රමවේදය අවබෝධ කරනවා නම් ඒ සෑම අවස්ථාවක්ම තප්පරයක්ම කල්යාණ මිත්‍ර ඇසුරක් එනා සීය පවතින සෑම මොහොතක් තුළම යාපත අයාපත දෙකම වෙන්නේ නැහැ හේතුව සීය පවතිනවා නම් කර්ම නැහැ ඒ කියන්නේ එයා සීය පවත්වපු දැනගත්ත සෑම මොහොතක් තුළම කල්යාණ මිත්‍ර සේවනය කරලා එහෙනම් අපගේ ජීවිත කාලය තුල අපි කල්යාණ මිත්‍ර ඇසුරේ නොහිටපු අවස්ථාවක් පුළුවන් නම් ඔයලා බලන්න සෑම මොහොතක් තුළම කල්යාණ මිත්‍ර සේවනයක් තමයි අපි කරලා තියෙන්නේ. මේ ආයතන අයම කල්යාණ මිත්‍රයෝ අයදෙනෙන් මේගොල්ලෝ තුල ගොඩාක් ಗುಣධර්ම තියෙනවා විමුක්තියට කමඨාන් තියෙනවා ධර්ම දේශනා අවවාද අනුශාසනා තියෙනවා මේවා නිතර නිතර පාවිච්චි කරන්න ඕනේ සාකච්ඡාවට භාජනය කරන්න ඕනේ පුරුදු කරන්න ඕනේ එහෙනම් මේ කාර්යය අපගේ ජීවිත කාලය තුල අපි කරන්නට අපෝසත් වුණා අපි මේ කල්යාණ මිත්‍රෝ අයදෙනාට විරුද්ධව පිටුපාල කටයුතු කළා. එහෙනම් මේ ධර්ම දේශනාවෙන් පස්සේ එහෙම නොවේවා. අසකන දිවනාසය සමසිත අපගේ විමුක්තිය පිණිස අපට ලැබිච්ච කල්යාණ මිත්‍ර සේවනය මේගොල්ලෝ තමයි අපට කමඨාන් දෙන කම්මට්ටාන ආචාර්ය හේතුව ආයතන අය නැත්තම් මේ ලෝකයේ කමඨාන් මොකවත් නැහැ ආයතන අය තමයි අපේ විනය හදන්නේ මේ බඹයක් විතර උස තියෙන මේ කයේ විනය නැති වෙන්නේ සිත කය වචනය කියන තුන්දොර මුල් කරගත්තා වූ ආයතන අය එහෙනම් අපගේ විනයාචාර්යයත් මේ ආයතන අය එහෙනම් විනය කැඩුනේ කොහමද ආයතන අයෙන් විනය පැනවුවේ කාටද ආයතන අයට ඕනම විනයක් අරන් බලන්න ඕනම ආයතනයක් මුල් කරගෙන තමයි මේ විනය පනවලා තියෙන්නේ ආයතන අය නැත්තම් විනය පිටකයක් නැහැ ආයතන අය නැත්තම් අභිධර්මයකුත් නැහැ ඇයි සිත නැත්තම් අභිධර්මයක් නැහනේ එහෙනම් මෙච්චර 84000 ධර්මස්කන්ධ තියෙන මේ විශාල ත්‍රිපිටක ධර්මය විශාල සූත්‍ර සංඛ්‍යාව මේ හැම එකක්ම දීලා තින්නේ ආයතන අය හදන්නනේ. ආයතනයේ අයේ ප්‍රශ්නේ සාකච්ඡා කරලා තින්නේ හැමතැනම එහෙනම් මේ ආයතන අය තමයි ත්‍රිපිටක ධර්මය. එහෙනම් මේ ආයතන අයේ හොඳ නරක තේරුම් අරගෙන ඒගොල්ලන්ගේ චර්යාවල් ඒ සංඥා හැම එකක්ම වෙන වෙනම අවබෝධ කරනවා කියන්නේ එයා මේ ලෝකයේ 84 දාම ත්‍රිපිටක පොත් වාංශයේ දකින්නෙත් නැතුව Taman තුලින් ත්‍රිපිටකය ප්‍රත්‍යක්ෂ කරනවා ඕනම නාමයක් රූපයක් සූත්‍ර දේශනාවක් වශයෙන් දේශනා කරන්න ප්‍රඥාව ලබනවා සෑම චර්යාවක් තුළින්ම එයාට විනය කියන්න පුළුවන් සෑම සැලවීමක් වචනයක් තුළින්ම එයා අභිධර්මය කියනවා මේ වචනේ අභ්‍යන්තරයේ මේ මේකක් කියනවා ආවල් චේතනාව මුල් කරගෙනයි මෙයා කතා කරන්නේ එයා කොහමද අභිධර්මයේ මෙච්චර ගැඹුරින් දන්නේ? පොඩ්ඩක් එයාට මෙයාට සැලවෙනකොට ඒක තුළින් විනය පිටකේ දේශනා කරනවා නම් මෙච්චර විනය දැනගත්තේ කොහමද? සෑම නාමයක් රූපයක් තුළින්ම ධර්මය කියන්න සෑම ගල් අංශක් අංශුවක් තුළින්ම දෝවිල්ලක් තුළින්ම ධර්මය කියන්න මෙච්චර සූත්‍ර දැනගත්තේ කොහමද? ආයතන අයතුල ඉන්න කල්යාණ මිත්‍ර ඇසුර තුලින් එයා ආයතන අයතුල පවතින ධර්මය ස්පර්ශ කළා ප්‍රත්‍යක්ෂ කළා සීලය බවට පත් කළා සමාධිය බවට පත් කළා ප්‍රඥාව බවට පත් කළා ඒ ආයතන අය දැන් මේ ලෝක සත්‍යාගම නිවීම බවට පත් වුණා ඒ තමයි අපේ තථාගත සම්මා සම්බුද්ධ ගෞතමයන් වහන්සේ උන්වහන්සේ අවුරුදු 6ක් තිස්සේ මොකවත් කළේ නැහැ, වගා කළේ නැහැ, කර්මාන්ත ශාලා කරේ නැහැ, ගෙවල් ලැබුවේ නැහැ. උන්වහන්සේ බෝධිය යට වාඩි වෙලා ඒ ආසනයේ වැඩ ඉඳලා ඒ මාබෝසතාණන් වහන්සේ මේ ආයතන අයේ ඉන්න කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කළා. ඒගොල්ලන්ගේ හොඳ නරක නිന്ദා අපාස යස අයස දුක සැප ඔයල බැලුවා මොකද්ද මේ කට්ටියගේ තියෙන ප්‍රශ්න මොකද්ද ඒවට තියෙන උත්තර ඒගොල්ලන්ගේ චර්යා මොනවද ඒගොල්ල ජීවත් වෙන්නේ මොන විදියටද ජීවත් වෙන්න කැමති මොන විදියට මේ හැම එකක්ම ගවේෂණය කළා ආයතන අයේ අඩුව ඇදුවා ඒ මාබෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් පිරිනිවන්න ඒ අවශ්‍ය සුදුසුකම් ලැබුවා එහෙනම් මේ ලෝකයේ යම්කිසි කෙනෙක් අරියත් බෝධියටපත් වෙලා නම් පත් වෙන්න ඕනේ නම් ඒ ඈම උත්තමයක්ම ආයතනයේ අයේ අඩුව හදන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා රාත් වෙච්ච ආර්ය ශ්‍රාවකෙක් කිසිම දවසක ඊනකින්වත් වරදක් කරන්නේ නැහැ කියලා. උන්වහන්සේ ආර්ය ජාතියේ ඉපදිච්ච දවසේ ඉඳලා හුරා කුඹියෙකුගේ ප්‍රාණයටවත් හිංසාවක් කරලා නැහැ. ඒ කියන්නේ මේ කියන්නේ ආයතන අය පිළිබඳ ආයතන අයේ දෝෂ නිර්දෝෂ වෙලා නිරෝධ වෙලා කියන එක එහෙනම් යම්කිසි කෙනෙක් අපි අසත්පුරුෂයෙක් කියලා චෝදනා කරනවා නම් ඒ චෝදනා කරන්නේ එයාගේ ආයතන අයේ ක්‍රියාවට නේද? එහෙනම් මේ ලෝකයේ සෑම කෙනෙකුම නිවුණා නම් නිවි සැනසීම ලැබුවා නම් ඒක ආයතන අයේ අඩුව හදලයි සිදු වෙලා තියෙන්නේ. එහෙනම් අද අපට කල්යාණ මිත්‍රයෝ අයදෙනේ මේ ඉමිදිරි පාන්දර අම්බුණා. අපි කොච්චර වාසනාවන්තද මේ ලබාපු මිනිසත් භවයේ මෙච්චර සුන්දර කල්යාණ මිත්‍රයෝ අයදෙනේ අම්බෙලා අපි තනි වෙලා කියලා අපි ඉඳලා මම උදකලා වුණා මගේ ඥාතියෝ මිත්‍රයෝ මට අයිමි වුණා මගේ අමුතරුව මට අයිමි වුණා මගේ ගම මට අයිමි වුණා සියලෝම දන්න අඳුනන අය නැති වුණා මම සංසාරේ තනි වුණා මාව තනි කළා කියලා අපි දෘෂ්ටිගත වෙලා දුක් වුණා අද අපේ සන්තෝෂය අදවතේ ස්පන්දන වේගය වැඩි කරනවා මුළු කයම සංසෝෂයෙන් වෙවුලනවා. ඒ සන්තෝෂය අපට වාව ගන්න බෑ. හේතුව මම තනි වෙලා නෑ. බුද්ධ ධම්ම සංඝ මට හම්බෙලා සම්බුද්ධ ශාසනය හම්බෙලා ලෝකේ පුරාම ආර්ය ශ්‍රාවකයෝ මට සහෝදර සංඝ වෙලා ඥාතියෝ මට ලක්ෂ ගණන් කෝටි ගණන් දායකයෝ වශයෙන් හම්බෙලා හොඳ ගුණයාපත් කල්යාණ මිත්‍රයෝ සෑම අවස්ථාවකම යාපත පමනක් කරන නිවීමට පමනක් කටයුතු කරන සෑම තප්පරය ගානේ දුකේදිත් සැපේදිත් මට පීඩ වෙන කල්යාණ මිත්‍රයෝ 6 දෙනෙක් හම්බෙලා මන්තරම් මේ ලෝකේ වාසනාවන්ත කෙනෙක් නෑ මන්තරම් සන්තෝෂයෙන් ජීවත් වෙන කෙනෙක් නෑ හේතුව මට තරම් ඥාතියෝ මේ ලෝකේ නෑ මේ සම්බුද්ධ ශාසනයේ කෝටි 800ම අපට දායකයෝ වෙලා සෑම රටේම භාග්‍යතුන් වහන්සේගේ දායකයෝ අපේ ඥාතියෝ එහෙනම් අපි තනි වෙලා ඉන්නේ කොහෙද කිසිම තැනක නැහැ එහෙනම් අපි හිතනවා අපේ අසුරේ හිටපු ගොඩාක් කට්ටිය නැති උනායි කියලා නෑ අපිට ඊට වඩා ಗುಣධර්ම වලින් පිරිච්ච සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන උත්තමයෝ අපට නැවත දෙමව්පිය වශයෙන් සහෝදරය වශයෙන් දරුවා වශයෙන් ඥාති වශයෙන් අම්බෙලා එහෙනම් ඒගොල්ලෝ කවදාවත් අපට අකටයුත්තක් කරන්නේ සෑම මොහොතම නිවනට කටයුත්තක් කරනවා එහෙනම් මේ කල්යාණ මිත්‍ර ඇසුර මොනතරම් සුන්දර අත්දැකීමක්ද අපි මේ ලෝකේ තනි වෙන්නෙත් නෑ තනි කරන්නත් බෑ. හේතුව කල්යාණ මිත්‍රයෝ අය දෙනා මා මේ ලෝකේ යන යන සෑම තැනටම මගෙත් එක්ක එනවා. කමටන් දෙනවා, අඩුපාඩු කියලා දෙනවා, අවවාද අනුශාසනා දෙනවා. මානසිකත්වය එයාමයි එයාව විසින් අදාගන්නේ. සෑම ආයතනයක අඩුවම එයා විසින් එයාව අදා ගන්නවා. එහෙනම් අපි වෙනුවෙන් කැප වෙන කල්යාණ මිත්‍රයන්ට අපි කොච්චර ගරු කරන්න ඕනේද? එහෙනම් මේ කාලය අපගේ වාසනාවන්ත කාලයක් වුණා. මේ අවස්ථාව අපගේ ජීවිතයේ උත්තරීතරම අවස්ථාව වුණා. හේතුව අපගේ කය පිළිබඳව අපට මනා අවබෝධයක් ඇති වුණා. මේ ආයතන තුලින් අපි කරන්න ඕන කාරණාව පිළිබඳ අපට අවබෝධය ඇති වුණා. එහෙනම් අද ඉඳලා අපි මේ නාසයට ස්පර්ශ කරන ගන්ධය කුමක් වශයෙන් ගමුද? අපි අද ඉඳලා මෛත්‍රිය වශයෙන් පමණක් ගමු. කල්යාණ මිත්‍ර සේවනයක් වශයෙන් මේ ගන්ධය සේවනය කරමු ස්පර්ශ කරමු එහෙනම් අපට මේ භවයේ යහපතක් වෙනවාමයි එහෙනම් නාසය අද ඉඳලා මෛත්‍රිය වඩන ආයතනයක් මේ නාසය තුලින් මෛත්‍රිය වඩමු. අපගේ කායික චර්යාව තුළින් මේ ලෝක සත්‍යයේ කයට සිතට නිවීම ඇති වෙන විදියට ඇසිරමු ඒ කියන්නේ කයේ චර්යාවෙන් මෛත්‍රිය වඩමු එහෙනම් හැමෝම වචනෙන් සජ්ජායනා කළා. අපි වචනෙන් සජ්ජායනා කළා. ඒ විතරක් නෙමෙයි කයෙන්ොත් සජ්ජායනා කළා. එහෙනම් ඇසිරීමෙන් මෛත්‍රිය වඩන්න ඕනේ. යටාත්පාත්කම, කීකරුකම, මුරුදුකම නියතමානිකම අවංකකම ආගන්තුක සත්කාරය මේ හැම එකක්ම මෛත්‍රී ගුණ අපි අද ඉඳලා සියලු දෙනාටම කීකරුව කටයුතු කරමු මුරුදුව කටයුතු කරමු නියතමානිව කටයුතු කරමු අවංකව කටයුතු කරමු යථාත්පාත්ව කටයුතු කරමු කරුණාවෙන් කටයුතු කරමු දයාවෙන් කටයුතු කරමු සියලු දෙනාගේම සිත සුව පිණිස නිතර නිතර කල්පනාවෙන් සීයෙන් කටයුතු කරමු මේ විදිහට කටයුතු කරනවා නම් අපේ මුළු ਸਰවාංගයේ සෑම සෛලයක්ම මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරනවා, කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරනවා. එහෙනම් අපගේ ජීවිතය අද ඉඳලා අපි වෙනස් කරනවා. මේ මුළු ਸਰවාංගෙම ආයතන අයෙම මම භාවනා පුරුදු කරමි. මාගේ භාවනාව ආයතන අයෙම මම වඩමි. අද හිඳලා මම කල්යාණ මිත්‍රු ඇසුරු කරමි. එහෙනම් මේ මානසිකත්වය අපට හදාගෙන මේ මානසිකත්වයේ ඉඳගෙන අපට මේ කටයුත්ත නිරත කරන්න පුළුවන් අපි අපගේ මිනිසත් භවය නිමා කරනවා ඒකාන්ත වශයෙන්ම සත්‍යයි. එහෙනම් අපේ දුකට හේතුව අපි දැනගත්තා අපේ අඩුපාඩු මේ බඹයක් විතර උස තියෙන කයේ අන්තර්ගත වෙලා තියෙන ක්‍රමවේදය අපි දැනගත්තා. අපගේ ජීවිත කාලය පුරාම අපට තියෙන ප්‍රශ්නය අපි දැනගත්තා. උත්තරය ලබා ගත්තා විසඳුමක් ලබා ගත්තා අවබෝධයක් ලබා ගත්තා එහෙනම් අද මේ තප්පරේ ඉඳලා අපි මේක වඩන්න ඕනේ සෑම මොහොතක් ගානේ මේ මෛත්‍රී භාවනාව තුළ කල්යාණ මිත්‍ර සේවනය කියන මේ කමඨාන වඩන්න ඕනේ මේ කමඨාන අපගේ පෙර පිනට පාළ වෙච්ච අපගේ විමුක්ති පණිවිඩය මේ පණිවිඩය සෑයේ සංසාර දුක නිවා ගන්න අපගේ විමුක්තියට මේ කමඨාන සෑයයි. එහෙනම් මේක මේ පුණ්‍යක් කෙතේ මේ බඹයක් විතර උස තියෙන මේ පුණ්‍යක් කෙතේ මේක වපුර ගන්න. සෑම ආයතනයක් තුලින්ම මේක නැවත නැවත සීකරමින් වඩන්න හේතුව මේක සෑම තප්පරයක් ගන්න පුරුදු කරන්න ඕන කමඨාණක් මිසක් කටපාඩමින් තියාගෙන ඉන්න එකක් නෙමෙයි. එහෙනම් අපේ ජීවිතයේ අපි අද හිඳලා ආර්ය ජීවිතයක් බවට පත් කරනවා. අද හිඳලා අපගේ සෑම ඉරියව්වක්ම ඇසිරීමක්ම අපි වෙනස් කරනවා. අද හිඳලා අපි වඩන කමඨාන කෙටියෙන් නැවත මතක තියාගනිමු. ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයෙම්ම මෛත්‍රිය ශ්‍රවණය කරමු. ආයතන අයෙම්ම කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරමු. බලන්න අපගේ සිත කොච්චර සන්තෝෂයෙන් පිරෙනවද කියලා අපේ මුළු ਸਰවාංගයම සන්තෝෂයෙන් වෙවුලනවා මේ සන්තෝෂය දරා ගන්න බෑ ඒ තරම් සන්තෝෂයෙන් ජීවත් වෙන්න සන්තෝෂයෙන් නිවන්ට පුළුවන් ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ මෛත්‍රිය තුල සන්තෝෂයක් තියෙනවා භුක්ති විඳින්න පින්වත්නි මහණෙනි සන්තුෂ්කෝච සුබරෝච ආයතන අයතුලින්ම මේක සුභවාදීව දකින්න මෛත්‍රියෙන් දකින්න කල්යාණ මිත්‍ර සේවනයෙන් දකින්න ඒක තුලින් අට ගන්නා වූ සන්තුෂ්ස කෝචය සුබරෝචය භුක්ති විඳින්න මේ සන්තෝෂයේ භුක්ති විඳින්න තමයි පැවිදි වුනේ මේ සන්තෝෂය තුල සන්තෝෂයේ මත්දලා පරම සන්තෝෂයටපත් වෙන්න පිරිණිවෙන්න තමයි මේ සසුන්ගත උනේ මානකම ලැබුණේ එහෙනම් දුක් විඳින්න නෙමෙයි මානකම ලැබිලා තියෙන්නේ සන්තෝෂ වෙන්න. එහෙනම් අද ඉඳලා අපි සන්තෝෂ වෙමු. අපගේ කල්යාණ මිත්‍රයෝ අය දෙනා පිළිබඳව මේ ආයතන අයෙන්ම මෛත්‍රියේ ඇයෙනවා මෛත්‍රිය වැඩෙනවා මෛත්‍රිය හැදෙනවා එහෙනම් මේ සෑම මොහොතක් තුළම අපි සන්තෝෂ වෙන්න ඕනේ සන්තෝෂය අපගේ ජීවිතයේ පරම සම්පතක් වෙන්න ඕනේ එහෙනම් මේ මෛත්‍රී භාවනාව තුළින් අපි ශ්‍රවණය කරපු මේ දේශනාව මේ මෛත්‍රී භාවනාව තුළින් අපි අවබෝධ කරගත්තා වූ කල්යාණ මිත්‍ර සේවනය මේ මෛත්‍රී භාවනාව තුළින් ආයතන අයේ අද අඩුව හදන කමඨාන භාවනාව අපගේ සීයේ තබාගෙන මේක සිතේ තැම්පත් කරගෙන සෑම මොහොතක් ගානේ නැවත නැවත මෙනෙහි කරමු නැවත නැවත මේක වඩමු මේ ලබාපු මිනිසත් භවය අවසාන භවය කරගනිමු ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධියෙන් පිරිණිවෙන්නට මේ මෛත්‍රී භාවනාව කල්යාණ මිත්‍ර සේවනය ඒකාන්ත වශයෙන්ම හේතු වේවා වාසනාව වේවා මේ තුලින් මාගේ පරිණිරවාණය ඉෂ්ට සිද්ධ වේවා නැවත ජාතිය ජරාවක් දුකක් දෝමනස්සයක් කිසිම සංසාරයක ඇති නොවේවා මේ ධර්ම දේශනාව අනුශාසනාවම මාගේ විමුක්තිය බවට පත් වේවා කියලා සාදුකාරයක් දෙන්න